සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယ යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාපාවිරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛා සාවදං සමාදියාමි සාවදා ධේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සබ්බෙන් පංච සීලං ධම්මං සාදුකං සුරක්කිතං කප්පා අප්පමාදේන සම්පාදේත බන්තේ සාධු සමන්ත චක්කවාලේසු සුනන්තු දේවතා සබ්බම්මං මුනි රාජස්ස සුනන්තු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 ලබන්නේ. අද මේ සිදු කරන පින්කම හඳුන්වන්නේ ධර්ම දානමය පින කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකයේ තියෙන වටිනාම පරිත්‍යාගය වටිනාම දානය ධර්ම දානය කියලා. මිට වැඩිය වටින දෙයක් අපිට ලෝකයට දෙන්න නැහැ. ලෝකේ තියෙන වටිනම දේ තමයි ධර්මය. ඉතින් ලෝකේ තියෙන වටිනාම දෙය ලෝකම දන් දෙන්නටයි මේ සත්පුරුෂ පුණ්‍යවත් පිරිස අද දායකත්වයේ දරන්නේ. අද ඒ සඳහා අපි තෝරාගත්ත ඊටාම ලස්සන ධර්ම දේශනාවක්. මේ ධර්ම දේශනාවේ නම යව කලාපී සූත්‍රය. යව කලාපී කියලා කියන්නේ යව මිතිය කියන එකයි. ඔය අවහාල් පිළිබඳව අපි අහලා තියෙනවා. මම හිතන්නේ කවුරුත් වගේ ඉගෙනගෙන ඇති අපි ඉස්කෝලේ යන කාලේ බුදුරජාණන් වහන්සේ 10 වෙනි වස් කාලේ වැඩ සිටියේ වේරංජා නුවර. වස්සාරාධනා කරපු වේරංජ කියන බ්‍රාහ්මණතුමන්ට ඒ කාලේ අතිරික්ත දුර්භික්ෂය නිසා වස්සාරාධනා කළා කියන එකත් අමතක වුණා. ආහාර පාන නැති වෙලා ගියා. ඉතින් ඒ කාලේ එක්තරා වෙළඳ පිරිසක් වේරංජානුවර නවාතැන් අරගෙන හිටියා. යාළගේ වෙළඳ ගැල් නවත්තලා මේ වෙළඳ පිරිස අස්සයින්ට කන්න තිබිච්ච යවහාල් ටික ටික භික්ෂුන් වහන්සේලාට පූජා කළා. ඊට පස්සේ අවහාල් අරගෙන ඇවිල්ලා ආනන්ද තෙරුන් වහන්සේ ඒවා කොටලා ඒවෙන් රොටි සකස් කරලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒ වළඳලා තමයි උන්වහන්සේ 10 වෙනි වස් කාලේ වැඩ ඉඳලා තියෙන්නේ. කෙසේ නමුත් ඒ කාලේ යවහාල් තිබිලා තියෙන අස්සෙන්ට කණ්ඩ දෙන්න. මිනිස්සු ඒවා කෑවේ නැහැ. අර දුර්භික්ෂය නිසා කන්න වෙන දෙයක් නැති හන්ද තමයි ඒවා කෑවේ. ඊළඟට යවහාල් කියලා කියන්නේ මොනවද කියලා අපි නමින් විතරයි දන්නේ නැත්තේ. යව කියලා හඳුන්වන්නේ අද කාලේ තිරිඟු වලට. තිරිඟු වලට තමයි යවහාල් කියලා කියන්නේ. අස්සෙන්ට කන්න තිබිච්ච දේවල් අද අපි පාම් පිටි කියලා කන්න ඒවා තමයි. ඒ අස්සෙන්ට කන්න තියෙන දේවල් තමයි ඒ පාම් පිටි කියලා අද අපි කන්නේ. ඒ කාලේ මිනිස්සු ඒවා පාවිච්චි කළේ නැහැ. මිනිස්සු කෑවේ නැහැ ඒවා. ඒකෙත් අපි කන්නේ ඇත්තටම ඒකෙත් ගොඩක්ම වටින කොටස් ඔක්කොම ඉවත් කරලා හිටන් බටහිර රටවල් වලින් අපිට එවන කිසි පෝෂණයක් නැති කොටසක් තමයි අපි අනුභව කරන්නේ. <coughs> මම ඒ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. <coughs> කෙසේ නමුත් මේ සූත්‍රයේ නම යවකලාපී යව මිටිය කියන එකයි. යව කියන්නේ ගොයන් වගේම වර්ගයක්. ඒ ඇතහැබැයි අර ගොයන්නට වීයට වගේ <clears throat> ලේසියෙන් හැලෙන්නේ නැහැ. බොහෝම ශක්තිමත්ව කරලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ කාලේ මේ යවට ඉවත් කරලා තියෙන්නේ මේ ගොයන් කපලා ගොඩ ගහලා ලී වලින් පළලා පළලා තමයි යව ඇති ඉවත් කරගෙන තියෙන්නේ. ඉතින් මේ දේශනාවෙත් මෙහෙම කියනවා. <clears throat> විශාල යවහා යව මිටියක් යව ගොයන් මිටියක් කපලා හතරමන් හන්දියක තියලා තියෙනවා. හතරමන් හන්දියක තියලා තියෙද්දී එතනට එනවා මිනිස්සු 6 දෙනෙක් බොහෝම ශක්ති සම්පන්න එයාලා එන්නේ ලොකු පොළොව අරගෙන අරගෙන ඇවිල්ලා මේ හය දෙනාම අර යව මිටියට තමන්ගේ ශක්තිය බලය ජවය යොදලා ගහනවා හොඳටම ගහනවා අර යව ඇට ඉවත් කරගන්න දැන් ඒ හය දෙනා ගහලා ගහලා ගහලා මේ යව මිටිය දැන් හොඳටම තැලිලා තියෙන්නේ ආයේ කලන්න දෙයක් නැති තරමටම තැලිලා තියෙන්නේ එහෙම හොඳටම තැලිලා තියෙන වෙලාවේ තව මිනිස්සෙක් එතනට එනවා. හත්වෙනි කෙනෙක් කෙනෙක් එතනට එනවා. එයත් එන්න බොහෝම ශක්තිමත් පොල්ලක් කරගෙන මුගුරක් කරගෙන. එයා ඇවිල්ලා හිටන් හය දෙනෙක් හොඳටම තලලා තියෙන යවමුතියට ආයමත් පහර දෙනවා. ආයමත් තලනවා. එයාගේ ශක්තිය, ජවය, බලය යොදලා. එතකොට යවමුතිය තව තවත් තලනවා කියලා බුදුරජාණන් වහන්සේ හදාලා. උන්වහන්සේ කියනවා මහණෙනි ඒ වගේ තමයි අසෘතවත් පුතඥය. ඒව මේවකෝ භික්කවේ අසෘතවත් පුතඥෝ. අසෘතවත් පුතඥය. අසෘතවත් කියලා කියන්නේ මේ ශ්‍රුතවත් කියන වචන තේරුම අසා තිබෙන කියන එකයි. අසෘතවත් කියලා කියන්නේ අසා නැති අසා නැති කියලා අදහස් කරලා තියෙන එතන ධර්ම ඥානය නැහැ. ධර්මය අහලා ධර්මය පිළිබඳ බහුශ්‍රත බව ධර්මය පිළිබඳ ඉගෙනීම අවබෝධය දැනුම නැහැ. ඉතින් මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති පුතුජනය. පුතක්ජනය කියලා කියන්නේ මාර්ගඵල අවබෝධ කරගත්ත නැති කෙනා. ඒ කෙනත් හරියට උපමාවකින් කිව්වොත් අතරමං හන්දියක තියලා තියෙන යව මිත්‍යක් වදෙයි කියන බුදුරජාණන් වහන්සේ වදාලා. ධර්මය අවබෝධ කරගත්ත නැති කෙනා යව මිත්‍යක් වගේ. ඉතින් මේ යව මිත්‍යයට හය දෙනෙක් ගහනවා කියවනේ. ඒ වගේම පුතත්ජනයටත් හය දෙනෙක් පහර දෙනවා. ඒ කවුද? චක්කස්මින් හඤ්ඤති මනාපාමනාපේහි රූපේහි ඇස විසින් ඇසට පහර දෙනවා Taman කැමති රූප වලිනුයි අකමැති රූප වලිනුයි ඇසට පහර දෙනවා මේ පුතත්ජනයගේ ඒ කියන්නේ බලන්න ඇහැට පේනවා සමහර වෙලාවට Taman කැමති රූප බොහොම ලස්සන ප්‍රියමනාප දකින්න ආස රූප පේනවා ඒ වගේම පේන ඇසට Taman දකින්න අකමැති අමනාප රූප පේනවා. මේ රූප පේනකොට අකමැති අමනාප රූප පේනකොට නම් අපිට තේරෙනවා මේක යම්කිසි පීඩාවක් කියලා. මේක යම්කිසි කරදරයක් කියලා. අකමැති රූප ඒක නිසා අපි බලන්න එච්චර කැමැත්තක් නැහැ. බලන්න කැමැතිම නැහැ කියලා කිව්වත් හරියි. නමුත් ප්‍රියමනාප රූප ගත්තාම අපිට මේ ප්‍රියමනාප රූපය විසින් අපිට පහර දෙනවා අපිට පීඩාවක් ඇති කරනවා බාධාවක් ඇති කරනවා කියන එක සාමාන්‍ය කෙලෙස් සහිත සිහියෙන් තොර මිනිසයාට තේරෙන්නේම නැහැ. එයාට උතන්නේ මේ ප්‍රියමනාප රූප දකින්න ලැබෙන එක ඇසට සැපයක් කියලා, ඇසට සහනයක් කියලා හිතෙන්නේ. නමුත් හොඳ සිහියෙන් හිතුවටින් බුදුරජාණන් වහන්සේ ගන්නනවා අප්‍රිය රූප දකින මොහොතේදී දේශය හිත තුල හට ගන්නවා. ඒකෙන් තරහ හිත තුල හට ගන්නවා. බලන්න උදාහරණයක් විදිහට අපිට දකින්න ලැබෙනවා අපවිත්‍ර දෙයක්. යම්කිසි සත්‍යකුගේ මලවැනි අපවිත්‍ර දෙයක් දකින්න ලැබෙනවා. එහෙම දකින්න ලැබුණාම අපි ඒක පිළිකුල් කරනවා. ප්‍රතික්ෂේප කරනවා. ඒ පිළිකුල් කරනවා ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ එතන තියෙන දේශය දේශය තමයි ඒක ඒ පිළිකුල විදිහට ඇති වෙන්නේ අපි තුන දේශය දේශය කියලා කියන්නේ එතකොට මේ ගහන්න හිතෙනවා බනින්න හිතෙනවා රවන්න හිතෙනවා මරන්න හිතෙනවා ඒ විතරක් නෙවෙයි ඒ දේශයේ බොහෝම ප්‍රබල අවස්ථාවක්. දේශයේ තියෙන සියුම් අවස්ථාවක් තමයි පිළිකුල කියලා කියන්නේ. ඊළඟට බලන්න අපි සමහර අය ඉන්නවා බයයි. රාත්‍රියට බයය ඉන්නවා. බය කියලා කියලා හඳුන්වන්නේ එක කුඩා සතුන්ට බයය ඉන්නවා. බය කියලා හඳුන්වන්නේ දේශයේ එක් අවස්ථාවක් තමයි මේ බය කියලා හඳුන්වන්නේ. බය කියන්නේ දේශයේ මේක කොටසක් ඒක දේශයට අයිති එක කොටසක් අර ගහන මරණ කර්මට ප්‍රබල නොවිච්ච දේශයේ සියුම් අවස්ථාවක් තමයි බය කියලා කියන්නේ. අපි හිතමු දැන් අපි වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නකොට අපිට පුරුදු කුටුවක බොහොම පහසුවෙන් නෙවෙයි වාඩි වෙලා ඉන්නේ. දැන් උනත් අපිට වාඩි වෙලා ඉන්න ටිකක් අපහසුයි. මෙහෙම අඩු වෙලා ඉඳලා පුරුදු නෑනේ. බලන්න එතකොටත් අපේ හිතට දැන් මේ රිදෙනකොට එහෙම ටිකක් අපහසුතාව දැනෙනවා. පොඩි අකමැත්තක් එනවා. ඒකත් ඇත්තටම දේශයේ එක් අවස්ථාවක්. අන්න ඒ වගේ මේ අකමැති රූපයක් දකිනකොට අවලස්සන රූපයක් දකිනකොට අපිට දේශය හටගන්නවා සිහියෙන් හිටියේ නැත්තම්. සිහියෙන් හිටියනම් දේශය හටගන්නේ නැහැ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ අකමැති රූපයක් කියලා. ඒක කෙරෙහි මධ්‍යස්ත වෙන්න පුළුවන්කම තියෙනවා සිහියෙන් ඉන්න කෙනෙකුට. සිහිය නැත්තම් විතරයි ඒක බැරි. බලන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දවසක් පින්දපාතේ වඩිනකොට ලාදුරු රෝගියෙක් පින්දපාත බෙදුවා. ඒ ලාදුරු රෝගේ ස්වභාවය තමයි ඇඟිලි කුරුක් හැලෙනවා මේ රෝගේ වැඩි වුණාට පස්සේ ඇඟිලි කුරුක් කුරුක් ගැල වෙලා කුණු වෙලා හැලෙනවා. ඉතින් මේ දාන දෙදෙනකොට මේ ඇඟිලි කුරුකත් මේ මිනිස්යාගේ ඒක ගැල වෙලා හිටන් උන්වහන්සේගේ පාත්‍රයට වැටුණා. සරව සහිතව බොහෝම පිළිකුල් සහගතයි. උන්වහන්සේ එයා දාන බෙදන එක නැවැත්තුවේ නෑ. අනිත් ගෙවල් වල පින්දපාත යන එක නැවැත්තුවේත් නෑ. ඒ ගෙවල් වලත් පින්දපාත ගියා. එයා දෙතේ මේ මතු පිටතම දානේ. උන්වහන්සේ මේක වළඳනකොට ඒක පැත්තකින් තියලා දාන වළඳලා තියෙන්නේ. හරියට කරපිංච කොළයක් ඒ වගේ අපි පිඟානේ පැත්තකින් තියලා ගන්නවා වගේ. බලන්න ඇත්තටම කොච්චර වටිනාකමක් තියෙයිද කියලා ඒක තුල ගැටීමක් හටගන්නේ නැහැ. ඒ වගේ අර පෘථග්ජන ස්වභාවය තමයි ඒබඳු දේවල් වලදී බොහෝම ගැටෙනවා වෙන එකක් ඕනේ අපි හිතමු බක්කන කෙස් ගහක් තියෙනවා මේ කෙස් ගහක් කියන්නේ අපි සමහර විට කෑමක් කන්නත් නෑ කෙස් ගහ දැක්කහම එහෙමත් අපේ හිස මත කෙස් ගස් සිය ගණනක් දහස් ගණනක් තියෙනවා එනවා අපි ඇඟක් කුසි කරන්න එපාය කොච්චර පරිසෙවිද කෙස් බත් එක කන්න බැරි තරම් මේක අපිරිසිදුයි නම් මේක පිළිකුල් නම් ඇඟක් කිසි කරන්න ඕනේ Tamange. ඒකමත කොච්චර කෙස් තියනවද? මේ පොත්තක් බත් එකක තියලා හම්බුනම් අක්පුරයයි නම් මේ ඇඟිලි වලනේ පොත තියන් ඉන්නේ. ඒවත් පිළිකුල්නේ. එකනේ පොත්තක් නෙමෙයි නේද තුල තියෙන්නේ. බලන්න අපි හිතන ක්‍රමේ මත තමයි අර සිහියෙන් තොරවීම මත තමයි අපිට මේ ප්‍රතික්ෂේප කිරීම පිළිකුල තවත් විදිහකින් උද්දේශය උපදින්නේ. අපි හිතන ක්‍රමය වෙනස් කළොත් අපිට පුළුවන් අකමැති රූප වලින් පහර කන්නේ නැතුව ඉන්න. ඒ කියන්නේ අකමැති රූප දකිනකොට දේශය උපදවා ගන්න නැතුව ඉන්න. ඒ විතරක් නෙමෙයි බුදුරජාන් වහන්සේ උගන්වනවා ලස්සන ප්‍රියමනාප රූප දකින්න ලැබෙනවා. ලස්සන ප්‍රියමනාප රූප දකින්න ලැබුණාම අපිට අදාළ නැති රූපයක් නම් අපි ඒ කෙරෙහි රාගසිත උපදවන්න හොඳ නැහැ. අපිට අදාළ නැති කියලා මම අදහස් කරේ දැන් ගිහි ගෙදර ඉන්නකොට අපි බොහොම ආදරෙන් බැලිය යුතු පිරිසක් ඉන්නවා. අපේ දුව දිහා, පුතා දිහා අපි දරු සෙනෙහසින් බලන්න ඕනේ. ස්වාමිය දිහා, භාර්යාව දිහා ඔවුනොවුන් කෙරේ සෙනෙහසක් ආදරයක් තියෙන්න ඕනේ. ඒ හැර අපිට අදාළ නැති කෙලස් හට ගන්න රූප තියෙන ස්ත්‍රී රූප පුරුෂ රූප අන්න ඒවා කෙරෙහි අපිට කෙලස් හට ගන්නවා නම් බලන්න බුදුරජාණන් වහන්සේ කිව්වා බ්‍රහ්මචාරීව හිටියත් එයා තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් විතරක් සතුටු වුණත් තමන්ගේ භාර්යාවගෙන් විතරක් සතුටු වුණත් උන්වහන්සේ කිව්වා තමන්ට අදාළ නැති අය දිහා බලලා කෙලස් උපදවා ගන්නවා නම් බලලා ආසාසිත ඇති කර ගන්නවා නම් එයාගේ භ්‍රමචර්යාව අපිරිසිදුයි කියලා දේශනා කළා. එයාට සීලය රැක්කට සීලය පිරිසිදු නැහැ. අපිරිසිදුයි. අනේක නිසා තමාට අදාළ නැති අය කෙරෙහි කෙලෙස් උපදවා ගන්න පුරුදු වෙන්න හොඳ නැහැ. එයා කෙරෙහි කෙලෙස් උපදවා ගන්න නැතුව තමන් හිත රැක ගන්න සිහිය පුරුදු කරන්නට ඕනේ. අඩුගානේ අපේ හිතම අදාළ නැති කෙනෙක් දකිනකොට ආසාවක් ඇති වෙනවනම් පුංචි දෙයක් හිතුවත් ලොකු දෙයක් ඕනේ. අපි නිකමට අනිත්‍යයි කියලා හිතුවොත් එහෙම දැකනකොටම ආසාවක් ඇති වෙන්නේ. ඇතිවෙච්ච ආසාවක් තියෙනම මේක පෝෂණය වෙන්නේ නෑ. එක්ක පිළිකුලයි කියලා හිතවන ආසාව ඇති වෙන්නේ. ඇතිවෙච්ච ආසාවක් තියෙනවා නම් ඒක පෝෂණය වෙන්නේ නැහැ. අන්න ඒ වගේ එක්ක පෙනෙනවා පෙනෙනවා කියලා හිතුවොත් එහෙම ලස්සන දෙයක් පෙනෙනකොට පෙනෙනවා පෙනෙනවා දකිනවා දකිනවා ඒ වගේ මෙනෙහි කළොත් එහෙම තමන් කරන ක්‍රියාව එතකොටත් ආසාවක් නැහැ. මෙතන තියෙන්නේ දකිනවා කියන්නේ යම්කිසි ක්‍රියාවක්. අපි ක්‍රියාව ක්‍රියාවක් විදිහට දකින්නේ නැතුව ක්‍රියාව කරන කෙනෙක් ඉන්නවා කියලා දකින හන්ද තමයි මේ කෙලෙස් හටගන්නේ. පෙනෙනවා පෙනෙනවා කියලා විතරක් හිතුවොත් ආසාවක් නැහැ. මට පේනවා කියලා ගත්තොත් මම බලනවා මම දකිනවා අන්න බලන්න කප්පෝ කෙනෙක් දැම්මහම තමයි එතන කෙලෙස් හටගන්නේ එහෙම නැත්නම් ක්‍රියාව ක්‍රියාවක් විදිහට විතරක් දකින්න පුරුදුනොත් හිතන්න පුරුදුනොත් <clears throat> ඒක තුල කෙලෙස් හටගන්නේ නැතුව හිත හොඳට රැක ගන්න පුළුවන්කම තියෙනවා ඒක නිසා අපි පුරුදු වෙන්න තෝනි ඇස රැක ගන්න නැත්නම් ඇසෙන් අපිට පහර ලබන්න සිදු වෙනවා ඒ විදිහටම අපි පුරුදු වෙන්න ඕනේ කන රැක ගන්න. <clears throat> මොකද කනට පහර දෙනවා <clears throat> මනාප ශබ්දයි අමනාප ශබ්දයි. මනාප කියලා කියන්නේ අපි කැමති මිහිරි ශබ්ද. ඒ වහන වේලාවට අහගෙන ඉන්නකොට ඒක ඔස්සේ අපිට කෙලෙස් හට ගන්නවා. මේකෙදි තියෙනවා ගිහි ජීවිතයක් ගත කරන අපිට නම් එහෙම ආසාවෙන් අහගෙන ඉන්න ඕනි සබ්බ ටිකකුත් තියෙනවා. අතන අපේ දුව කතා කරනකොට අපේ පුතා කතා කරනකොට අපේ මහත්තයා කතා කරනකොට ඕන කතා කරනකොට නංගි කතා කරනවා මල්ලි කතා කරනවා අක්ක කතා කරනවා ඒවා අපි කැමැත්තෙන් අහගෙන ඉන්න ඕනේ. එහෙම කැමැත්තෙන් අහගෙන ඉන්නේ නැතුව ඉන්න ගියොත් එහෙම ගිහි ජීවිතය තුළ තියෙන අර සම්බන්ධතාවයන් බැඳීම් නැති වෙලා යනවනේ. එතකොට ඒක තුල පැවැත්මක් නැහැ. හැබැයි එච්චරයි. ඒ හැර තියෙන ශබ්ද තියෙනවා කෙලෙස් ඇති වෙන ශබ්ද. ඒවා කැමැත්තෙන් අහගෙන ඉන්න පුරුදු වෙන්න හොඳ නැහැ. වෙන ස්ත්‍රීන්ගේ ශබ්ද වෙන පුරුෂයන්ගේ ශබ්ද ඒ කියන්නේ අද කාලේ ගත්තහම නම් <coughs> ඉස්සර ගොඩක් වෙලාවට කෙනෙක් සම්මුඛ වෙන්නට මොන ශබ්දයක් අහන්නේ සම්මුඛ වෙන්න කියලා ඉදිරියට හමු වෙන්න ඕනි શબ્දයක් අහන්න කතා කර කර ඉන්න. ඉතින් එහෙම දැන් අද නම් සමහර විට මේ කෙලෙස් සහිත අය සමග අපි එක්ක දුරකථනය මගින් එක්ක අන්තර්ජාලය මගින් කතා කර කර ඉන්නවා Tamanට අදාළ නැති අර ඉස්සෙල්ලා සඳහන් කළ Tamanට අදාළ නොවන අය සමග. ඇත්තම කවදාවත් පුරුදු වෙන්න හොඳ නැති ක්‍රියාවක් ඒක. <clears throat> කවදාවත් පුරුදු වෙන්න හොඳ නැහැ. එච්චරක තමන්ගේ හිත නින්දිත බවට පහත් බවට <clears throat> දෝෂිත බවට පත් කරගන්න හොඳ නැහැ. දුරකථනය තුලින් හෝ අන්තර්ජාලය තුලින් හෝ තමන්ට අදාළ නැති අය සමග කතා කර කර සතුටක් විඳීම ඒක ලොකු සැපයක් තියෙනවා. ඒ සැපේ ලබන්න තරම් නින්දිත වෙන්න හොඳ නැහැ අපි. බුද්ධිමත් වෙන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම වදාලා තමන්ගේ ස්වාමියාගෙන් තමන්ගේ භාර්යාවගෙන් සතුටු වෙනවා නම් එකට කියේ ගෘහස්ත භක්මචර්යාව කියලානේ. ඒ සතුටු වුණාට මේ ගෘහස්ත භක්මචර්යාව තිබ්බට නැත්නම් තුන්වෙනි ශික්ෂාපදේ රැක්කට අර විදිහට වෙලාවේ හඳහාලා සතුටු වෙන බව Taman තුල තියෙනවා නම් වෙලාවට කතා කර කර ඉඳලා තෘප්තියක් ලබනවා නම් එයාගේ අර රකින්න තුන්වෙනි ශික්ෂාපදයේ සීලය පිරිසිදු නෑ කියලා බුදුරජාන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා. එයාගේ සීලය පිරිසිදු නෑ. එයා අර ඍජුවම කායික ප්‍රබල වර්ධිවන අඹසමියන් විදිහටම ජීවත් වෙන්නේ නැති වුණාට අනවශ්‍ය කෙනෙකු සමග අර වගේ තෘප්තියක් ලබනවා නම් එයාගේ සීලය පිරිසිදු එකක් නෙවෙයි අපිරිසිදු එකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. උන්වහන්සේකට වචන හතරක් භාවිතා කරලා තියෙන යාගේ සීලය හඳුන්වන්න. ඒ වචන හතරට කියනවා ඛණ්ඩ කියලා. ඛණ්ඩ කියන්නේ කැඩෙන සීලයකි කියලා කියනවා. කැඩිච්ච සීලයක් එක. සීලය රකින්න නමුත් ඒ කැඩිච්ච එක. ඊළඟට චිද්ද. චිද්ද කියන්නේ සිඳුණු සීලයකි කියලා කියනවා. ඒක සිඳුණු සීලයක්. අර බලන්න මේ එක්ක බලලා සතුටු වෙනවා එක්ක අහලා සතුටු වෙනවා ඍජුව වැරද්ද කරන්නේ නමුත් එයාගේ භ්‍රමචර්යාව ඛණ්ඩයි කැඩිලා චිද්ද ඒක සිදුනේ ඊට පස්සේ උන්වහන්සේ කියනවා සබල සීලයකි සබල කියලා කියන්නේ මහා පැල්ලමක් කියන එකයි සබල කියලා කියන්නේ ඒකේ උන්වහන්සේම කියනවා අර ගව දෙනුන්ගේ සමහර ගව දෙනුන්ගේ ඇඟේ මහා පැල්ලම් තියෙනවා හරියම පිළිකුලයි බලන්න තරම් අපිරිසුදු පැල්ලම් හැදිලා තියෙනවා. මිනිස්සුන් යගෙත් හැදෙන සුදු කබර වගේ රෝග ලොකු පැල්ලම් හරිම පිළිකුල් බලන්න අපිරිසුදු සුදු කබර, පොතු කබර ඒ වගේ දේවල්. අන්න ඒ වගේ පැල්ලමක් හැදිච්ච කෙනෙක් වගේ. පැල්ලමක් හැදිච්ච හමක් වගේ තමයි අර භ්‍රමචර්යාව රැක්කත් වෙන අය දිහා බලලා සතුටු වෙන්න, වෙනාගේ සබ්දහා සතුටු වෙන්න පුරුදු වෙච්ච කෙනාගේ මේ සීලය, එයාගේ පිරිසුදුකම නැහැ. ඒක පිරිසුදු නෑ. අර මහ පැල්ලමක් හැදිලා යාගේ ජීවිතේට. ඊළඟ පවචනයක් භාවිතා කළා කම්මාස කියලා. කම්මාස කියන්නේ පුස්වලට කියන නමක්. දැන් ඇඳුමක තනින් තනින් පොඩි පොඩි පුස් හැදුනොතින් ඇඳුම අපිරිසිදුයි. අපේ ඇඟේ වුණත් තනින් තනින් පොඩි පොඩි කැලල් ගොඩාක් හැදුනොත් එහෙම හැම අපිරිසිදුයි හැම කැත වෙනවා. ඒ වගේ තමයි සෝදාර සන්තුට්ඨිය ඒ වගේම පතිවත මේ වගේ දේවල් තිබ්බට තමන් අර දැකලා අහලා සතුටු වෙන්න පුරුදු වෙලා තියෙනවා නම් එයාගේ භ්‍රමචර්යාවක් අපිරිසිදුයි පොඩි පොඩි කුස්සදිච්ච තිත්හදිච්ච හමක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒක නිසා අපි හොඳට පුරුදු වෙන්න ඕනේ මේ කන රැකගන්න මනාප ශබ්ද කෙරෙහි රාගසිත උපදවන්නේ නැතුව අර තමන්ට අදාළ නොවන ශබ්ද කෙරෙහි ඊළඟට අමනාප ශබ්ද ඇහෙනකොට ඒ කියන්නේ කවුරු හරි බනිනකොට තමන් අකමැති ශබ්දයක් ඇහෙනකොට ගැටෙන්නේ නැතුව ඉන්නත් පුරුදු වෙන්න ඕනේ. කවුරු බනිනකොට ගැටෙන්නේ නැතුව ඉන්න. ඇත්තට මේක ගොඩාක් වටින ගුණයක්. ඔය සාරිපුත්ත මහරහතන් වහන්සේ මහාහත්ති පදෝපම කියන සූත්‍රයේදී කියනවා කවුරු හරි බනිනවා ඔබට ඇහෙනවා නම් ඔබ හිතන්න මෙහෙම කනේ ස්පර්ශයෙන් දුක් වේදනාවක් අටගනේ ඒ શબ્දයක් ගන්න එකක් එකක් ගන්න හිතන්න කනේ ස්පර්ශයෙන් දුක් වේදනාවක් අටගනේ කිය කියා මොකද කනේ ස්පර්ශයෙන් කියලා කියන්නේ මෙතන ස්පර්ශය කියලා කියන්නේ මේ කනයි ශබ්දයයි සිතයි එකතු වීම කියන එකට. එහෙනම් අපිට මොකක් හරි අහගෙන ඉන්නවා කියලා කියන්නේ කනයි ශබ්දයයි සිතයි. ওই කාරණා තුන එකට එකතු වෙනවා. ওই කාරණා තුන එකතු වීමට කියන ස්පර්ශය. කනේ ස්පර්ශය. ඉතින් කවුරු හරි බණිනව ඇහෙනකොට හිතන්නකෝ කනේ ස්පර්ශයෙන් දුක් වේදනාවක් හටගනී. මේ කන අනිත්‍යයි, මේ ශබ්දය අනිත්‍යයි, මේ සිත අනිත්‍යයි. එහෙනම් කනේ ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය නිසා හටගන්න දුක් වේදනාව අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න කියලා. එහෙම බණිනකොට වචනයක් වචනයක් ගානේ එහෙම හිතන්න පුරුදු කරන්න. බණ කොච්චර හිතට සහනයක්ද කියලා. ඒතර ගැටෙන්නේ නැහනේ. දෙදෙනෙක් කේන්ති ගත්තාම එක්කෙනෙක් කේන්ති ගත්ත විට එයා කේන්ති අරගෙන තියෙන මොකක් හරි හේතුවක් මුල් කරගෙන ඊට පස්සේ අපිත් කේන්ති ගන්නවා බුදුරජාණන් වහන්සේ මේ දෙවැනියට කේන්ති ගන්න කෙනා ගැන ප්‍රකාශයක් කළා තියෙනවා. මුලින්ම කේන්ති ගන්න කෙනා නෙවෙයි දෙවැනියට කේන්ති ගන්න කෙනා. එයා ගැන උන්වහන්සේ ප්‍රකාශයක් කළා ඒ තමයි පළමුව කේන්ති ගත්ත කෙනෙක් ඉන්නවා නම් දෙවනුව කේන්ති ගත්ත කෙනා ඔහුට වඩා අසත්පුරුෂයෙක් කියලා. දැන් ඉස්සෙල්ලාම කෙනෙකුට කේන්ති අරගෙන අපි දකිනකොටම අපිට ඇහෙනකොටම අපි සිහිය පිහිටුවා ගන්න ඕනේ. දැන් මෙයාට කේන්ති ගිහිල්ලා ඉන්නේ. මම යාට මම කේන්ති ගන්න නැතුව ඉන්න ඕනේ. මං සිහියෙන් ඉන්න ඕනේ. මම මෛත්‍රියෙන් ඉන්න ඕනේ. මොකද අපේ නුවණ කියන්නේ අපේ හැදියාව කියන්නේ අපේ ප්‍රඥාව කියලා කියන්නේ ඒක තමයි අපි සිහිය පිහිටුවා ගන්න ඕනේ. කෙනෙක් කේන්ති ගන්නවා දකින්නකොටම ඇහෙනකොටම බනින්න හදනකොටම රවනකොටම අපි සිහිය පිහිටුවා ගන්න ඕනේ. එහෙම නැත්නම් අර ඉස්සෙල්ලම කේන්ති ගත්ත කෙනාට වඩා අසත්පුරුෂයෙක් වෙන්නේ පව්කාරයෙක් වෙන්නේ නරක කෙනෙක් වෙන්නේ දෙවණියට කේන්ති ගත්ත කෙනා. බලන්න එක්කෙනෙක් කේන්ති අරගෙන අපිට බැන්නොත් අපි බනිනවා. ඒකලා බුදුරජාන් වහන්සේ උපමාවකින් අදාළ කොහොමද? බල්ලෙක් ඔබේ කකුල කනවා. ඒ වුණාට ඔබ ඒ බල්ලාගේ කකුල කන්නේ නැහැ. ඔබ හැබැයි තේරුම් ගන්න ඕනේ මගේ කකුල බල්ලෙක් කෑවා මම උගේ කකුල කන්නේ කියලා. අන්න සිහියෙන් තේරුම් ගන්න ඕනේ කෙනෙක් බැන්නොත්. බල්ලෙක් කකුල කනවා. නමුත් මම බල්ලගේ කකුල කන්න තරමටම බල්ලෙක් නෙමෙයි. මට බැන්නොත් මම යාට බලන්න තරමටම අසත්පුරුෂයෙක් නෙමෙයි. අන්න ඒව සිහිය පිහිටුවා ගන්න ඕනේ. ඒක තමයි සිහිය කියලා කියන්නේ. එහෙනම් සීලය පිළිපදවා ගත්තට පස්සේ අර කන ඔස්සේ දේශය හටගන්න එක නවත්තන්න පුළුවන්. කන රැක ගන්න පුළුවන්. නැත්තම් කනෙන් අපිට පහර කන්න සිදු වෙනවා. ඊළඟට උන්වහන්සේ කියනවා නාසයට පහර වදිනවා. Taman කැමති ශබ්ද වලිනුයි නෑ කැමති සුවඳ වලිනුයි අකමැති සුවඳ වලිනුයි. මේ බුද්ධ ශාසනයේ ගන්ධ කියන වචනේ අපි නම් ගන්ධ සුවඳ කියලා දෙකක් තියෙනවානේ. පාලි භාෂාවේ දෙකටම කිව්වේ ගන්ධ කියලාම තමයි. කැමැති ගඳ ගන්ධ වෙනටක ප්‍රිය වූ ගන්ධය අකමැති වෙනටක අප්‍රිය වූ ගන්ධය කියලා. අපි ගඳ සුවඳ කියන දෙකට. ඉතින් මේ දෙකෙන්ම කොහොම හරි පහර ලබනවා. ඒ කියන්නේ ප්‍රියමනාප සුවඳ නිසා කෙලෙස් හට ගන්නවා, රාගය හට ගන්නවා. අප්‍රියමනාප සුවඳ නිසා අපිට ඒකට අකමැත්ත ඇති වෙනවා කියන්නේ දේශය. ওই දෙක තුල සිහියෙන් ඉන්නවා නම් නැබ ඉන්න පුළුවන් නම් අපිට මේ ගැටෙන්නෙත් නැතුව ඇලෙන්නෙත් නැතුව එතන තමයි ධර්මය තියෙන්නේ මේ දෙක අතර අපිට ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ මේ සුවඳ කෙනකොට ඇලෙන්නෙත් නැතුව අප්‍රේ කෙනකොට ගැටෙන්නෙත් නැතුව මේ දෙක අතර ජීවත් වෙන්න මධ්‍යස්ථ හිත තියාගන්න අපි පුරුදු වෙන්න ඕනේ ඊළඟට දේශනා කළ රසය නැද්දිව දිවට පහර ලැබෙනවා කැමැති රසයෙන් සහ අකමැති රසයෙන් කියලා උන්වහන්සේ දේශනා කළා. බලන්න මේ දිව කියලා කිව්වහම අපේ දිව ටිකක් හොඳට පෙනෙන්න තියෙන එකක්. නමුත් බුදුදහමේ දිව කියලා කියන්නේ මේ දිව අග තියෙනවා උකුණෙකුගේ හිසක් තරම් පුංචි තැනක්. එතෙන්ට කියලා ප්‍රසාදය කියලා. එතෙන්ට විතරයි රස දැනෙන්නේ. එතනින් එහාට රස දැනෙන්නේ නැහැ. නමුත් අර දිවේ අග යමක් තිබ්බත් කෙලවරෙන් සියුම් ස්නායු තියෙන හන්ද ඉක්මනින් අතෙන්ට රස අරගෙන එන්න පුළුවන් ඒවට. ඒ නිසා දැනෙන්න පුළුවන්. නමුත් උකුණෙක්ගේ හිසක් තරම් පුංචි තැනකට ප්‍රසාදයකට විතරයි රසය දැනෙන්නේ. අපි එච්චර කුඩා තලක් පිනවන්න තමයි සමහර විට